නමෝ තස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්සේ බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං शरणं गच्छामि द्वितीयं ते बुद्धं शरणं गच्छामि द्वितीयं ते धर्मं शरणं गच्छामि द्वितीयं ते सङ्घं शरणं गच्छामि तृतीयं ते बुद्धं शरणं गच्छामि तृतीयं ते धर्मं शरणं गच्छामि सतियांति संघं शरणं गच्छामि पानातिपाता वीरमणि सिखापदं समाधियामि अभिन्नादाना वीरमणि सिखापदं समाधियामि आमीतमिच्छाचारा वीरमणि सिखापदं समाधियामि सा वादा वीरमणि सिखापदं समाधियामि පිසුනා වාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි කරුසා වාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි සම්පප්පලාපා වේරමණී සික්ඛාපදං සමාදියාමි මිච්ඡාචීවා වේරමණී සික්ඛාපදං සමාදියාමි පින්වත්නි සිය දිනෙහි අධිපති වර්ණ සතර පිළිබඳව කතා කරනවා. ඊළඟට අභිධර්මාර්ථ සංග්‍රහයේ ඉන්නේ ආහාර සතර. කබලීකාරෝ ආහාරෝ පස්සෝ පිටියෝ මනෝ සංචේතනාපතියා විඥානං චතුත්ථං. කියා අභිධර්මාර්ථ සංග්‍රහ පාඨය සත්තාරු ආහාරාතු ආහාර සතරක් ඒ බව ඒ සතර සත්වයාගේ පැවැත්මට ඇතිවීමට හා පැවැත්මට අතිශයින්ම උපකාර වන බව දැක්වීමට තමා බුදුරජාණන් වහන්සේ සබ්බේ සත්තා ආහාරත්‍තිකාය දේශනා කළේ. සියලු සත්වයෝ ආහාරය නිසා පවතී කියන එකයි ඊ තේරුම. එයින් අදහස් කරන්නේ මේ කෑම වශයෙන් ගන්නා ආහාර පමණක් නොවේ. ඒ සඳහාම තමයි බොහෝ දෙන මේ වචනය පාවිච්චි කරන්නේ. එහෙත් ඒ ගැනම පමණක් වදාරන්නට නෙවෙයි සබ්බේ සත්තා ආහාර පිටිකා. ඒ කබලීකාර ආහාරයයි කියන අප ආහාර වශයෙන් සැලකෙන දේ හැර තවත් තුනක් ආහාර වශයෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තිබේ. ඒ කබලීකාර ආහාරයෙන් ආහාරය එහෙම පිටින්ම නැති ඒවා නොගන්නා සත්ව කොට්ඨාසක සිටින. දැන් බ්‍රහ්මයන්ට කබලීකාර ආහාරය නැහැ. ඒක ඔහු සබ්බේ සත්තා ආහාරත්තිකා කියන මේ බණපදයට ඇතුළත් දැන් අප පිළිබඳව කියනවා නම් සබ්බේ සත්ත ආහාරත්‍ත්‍තිකා කියන එක අපට මේ සතරම වුමනා කර. චතුර්විධ ආහාරයන්. සත්තාරු ආහාරා. එහෙනම් මේවාට මේ සතරට ආහාර කියන්නේ හේතු කියන තේරුම ඇති වචනයක්. ආහරಂತಿ ති ආහාරා. ආහරಂತಿ කියන්නේ ගෙන එක්. ගෙන එක් නොයි ආහාර නමි. මොනවද ගෙනෙන්නේ? ඵලය. මේවා හේතුව නම් හේතුවෙන් ගෙනෙන ඵලය. මොනවද ඒ ඵල කියලා ඊළඟට සලකන්න. දැන් මේවා දැන් හේතු කියන එකෙන් අප අදහස් කරනවා. හේතු කියන එක ගැන සලකන විට ධර්මයේ හේතු සයක් ගැනත් උගන්වනවා. අපි ඉගෙන ගත්තනේ ඒ සයත් ලෝභෝ දෝසෝ මෝහෝ අලෝභෝ අදෝසෝ අමෝහෝ කියන ච හේතු හේතු සය. ඒ වාත හේතු කීවේ කිනෝති පටිච්චාපි ඒතේනාපි හේතු මේ කර්ම කොටගෙන නැත්නම් මේ ඒ සම්ප්‍රයුක්ත ධර්මයන් අරමුණෙහි මනාකොට පිහිටයි කියන ඒ අර්ථයෙන් ඒවාට හේතු කියලා දේශනා කරනවා. දැන් ඒක අර සුප්පටිච්චිත භාව සාධනය කියන ඒ වස්තු. සුප්පටිච්චිත භාව සාධනයේ කියවේ අරමුණෙහි ඒ අරමුණගෙන අප හට ගන්නා වූ චිත්තචෛතසික ධර්මයන් මනාකොට පිහිටවීම හේතුන් නිසා වන්නේ. එය හරියට ගසක මුල ගස පොළොව මත පිහිටා සිටින්නට උපකාර වන්නාක් මෙන්. ඒ හේතු ධර්ම අරමුණෙහි චිත්තචෛතසික ධර්ම පිහිටවන්නට උපකාර වෙන. ඒ නිසා ඒවාට හේතු. ඒ තේරුම සමනක් නෙවෙයි. දැන් හේතුන් පටිච්ච සම්භූතා හේතු භංගා නිරුද්ධති කියන තැන් වල හේතුව නිසා හේතු නිසා හටගන්නා වූ ඒ ධර්මයෝ හේතුන්ගේ භංගයෙන් විරුද්ධ වෙත් කියලා දක්වන තැනදී හේතු කිව්වේ මේ හේතුසය පමණක් සලකාගෙන නෙවෙයි. එතන හේතු කිව්වේ යම් කිසිවක් පහල කරවීමේ උපදවාවීමේ ඇතිවීමේ හේතුව කාරණා. එතන හේතු. ඒ වචනේ. ये धम्मा हेतुपभवा तेषां हेतुं तथागतो आह தேசாஞ்சயோ நிரோதோ ஏவம் வாதி மகா சமனோ කියන ඒ තැන්වලදී ඒ ධම්මා හේතුප්පභව හේතුන්ගෙන් ප්‍රභවවන්නා වූ යම් ධර්මයෝ වෙද්ද කියන එක මෙතන දේශනා කළේ ඒ හේතුන්ගෙන් ප්‍රභවවන ධර්මයෝ නම් දුක දුක්ඛාරිය සත්‍යය තේසං හේතු ඒ ඒ දුක ගෙන දෙවන හේතුව එතන වදාලේ සමුදයාරි සත්‍ය සංහාව සාමාන්‍ය ව්‍යවහාරයේදී හේතුව කියන එකෙන් යමක් ඇතිවීමට යමකගේ සිදුවීමට කාරණේ කියන මේ තේරුම එන. මෙතන ආහාර කියන එකත් ඒ තේරුමයි දෙන්නේ. එහෙත් එහි තිබෙනවා විශේෂ උපකාරකත්වයක් ඇති. දැන් කිසිවක් ඇතිවන්නේ නැහැ. තවත් කිසිවකගේ උපකාරය නැහැ. ඒක අතිරාන්න කරුණක්. යමක් ඇති වේ නම් ඇතිවන්නේ ඒ ඇතිවීමට උවමනා කරන ධර්ම සමුදායකගේ උපකාර tattve. එහෙම නැතුව කිසිදු ධර්මයක් ඇතිවන්නේ නැහැ. අපි ඒක සිතක් පිළිබඳව සලකතොත් ඒ සිත ඇතිවීමට උවමනා කරන කරුණු රාශියක් ඒ කරුණු සියල්ලගේම ඒ එකතු වෙන මිස ඒ සිත හටගන්නේ නැහැ. දැන් අපට ලෝභ සිතක් උපදිනකොට ඒ ලෝභ සිත හටගන්නේ ලෝභණීය වස්තුවක් අරමුණු කොට. ඒ අවස්ථාවේදී ඒ ලෝභය ඇතිවීමට හේතු භූත වන අරමුණක් ලැබයි ලෝභ මූල සිතක් උපදින්නේ. ඉතින් ඒ අරමුණම පමණක් නෙවෙයි එකම කාරණය මේ ලෝභ මූල සිත ඇතිවන්නට. තවත් කරුණු ටික. තවත් කරුණු. එකක් තමයි නොසුඳ පැවතගෙන යන චිත්ත පරම්පරාවක් පිළිෙන්නට ඕන. එහෙම නැතුව සිත් උපදින්නට බැහැ. අලුතෙන්ම සිතක් හැට ගැනීමක් නැහැ. නොසුඳ කරපගෙන යන චිත්ත පරම්පරාව. ඒ අරමුණ ලැබුණාද? ඒ අරමුණෙහි කොයිතරම් අලංකාර ලස්සන මන දිනවන ප්‍රියමනාප අරමුණක් වත් ඒ අරමුණෙන් ලෝභය උපදින්නටම ඕනේයි කියලා එහෙම නියමයක්වත් නැහැ. නේ? එහෙම නියමයක් නැහැ. ඒ නිසා ඕනෑම තරම් ප්‍රියමනාප අරමුණක් ලැබ හෝ ලෝභය නූපදවාගෙනත් එයා අරමුණු කරන්නට පුළුවන්. නේ? අරමුණු කරන්නට පුළුවන්. එහෙමනම් ලෝභයේ ඇතිවීමට කාරණේ අරමුණම නෙවෙයි. තමන්ගේ අයෝනිසෝ මනසිකාරය කියන එකත් ඒ ලෝභ මූල සිත ඇතිවීමට කරුණක් වෙනවා. එපමණක් නෑ. ඒ සිත අන්‍ය ධර්මයන්ගේ උපකාරකත්වයේ නැතිව ලැබෙන එකක් නෙවෙයි. දන්නවා ලෝභ මූල සිත හට ගන්නා විට ඒ ලෝභ මූල සිතෙහි උපදෙන චෛතසිකක් තිබෙනවා. ඒ චෛතසික ධර්මයන්ගෙන් එකක්වත් අඩුව ඒ ලෝභ මූල සිත උපදින්නේ නැහැ. ඒවත් ලැබෙන්නට ඕන. ඊට ලෝභ මූල දික්ඛගත සම්පයුක්ත සිතේ කියලා ගත්තොත්. එහි ලැබෙන චෛතසික තිරෙනවානේ. 19ක්. ඒ 19 ලැබෙනවාමයි ඒ 19 එකක්වත් අඩුව ඒ සිත උපදින්නේ නැත්නම්. ඒ 19න්ම ඒ සිතට උපකාර ලැබෙනවා. අප දන්නවා ඒ අරමුණෙහි අරමුණ ස්පර්ශ කිරීම වශයෙන් ලැබෙන පස්සේ නැතිව ඒ සිත හටගන්නේත් නැහැ. ඒ වගේ යම් කිසිවක් ඇතිවීමට තවත් ධර්ම රාශියකගේ උපකාරකය කත්වය ඕන. උපකාරය ඕන. ඉතින් එහෙම ගන්නා විට ඒ ඒ ධර්ම හටගන්නට උවමනා කරන හේතු ප්‍රත්‍ය කියන ඒවා රාශියක් පිළිගන්න. ඒම ඒ අර්ථයෙන්ම නෙවෙයි මෙතන ආහාර කියන මේ වචනේ බුදුරජාණන් වහන්සේ වදාරන පිළිගන්නේ. මේවා මෙලෙස වදාරා තිබෙන්නේ මේ අධ්‍යාත්මික సంతානෙහි ඇතිවන්නා වූ නාම රූප ධර්මයන්ගේ ඇතිවීමට හා පැවැත්මට විශේෂයෙන් හේතු වන ධර්ම හතරක් තමා බුදුරජාණන් වහන්සේ ආහාර වශයෙන් වදාළා. එතකොට අධ්‍යාත්මික సంతානය කියන්නේ මේ එකිනෙක කෙනා පිළිබඳ වූ නාම රූප ධර්ම. දැන් අපි సంతාන කියන වචනයෙන් ගන්නේ එකට තියෙන හැමතිස්සෙම කිසිදු වෙනසක් නොවි පවත්නා ධර්මවලට නෙවෙයි. ඒ సంతාන කියන එකෙන් අදහස් කරන්නේම අර සම්පති. සම්පති කීවේ සම්පතිය කියන්නේ මේ නිකන් එකක් වශයෙන් තිබෙන එකක් නෙවෙයි. પરම්පරා වශයෙන් පැවතගෙන යන ධර්ම. එහෙම ධර්ම කොටස් දෙකක් තිබෙනවා. ඒවා තමයි නාම රූප වශයෙන් දක්වන්නේ. ඒවා තවත් විග්‍රහ කරලා දක්වනවා නම් රූප වේදනා සංඥා සංඛාර විඥාන කියා ස්කන්ධ පහකට බෙදා දක්වනවා. දැන් ඒ ධර්ම තමයි කොටින් දක්වන්නේ නාමයෝය රූපයෝය. ඒ නාම ධර්ම සංතතියයි රූප සංතතියයි. එහෙම දෙකක් රූපත් පැවතගෙන යන රූප යන හට ගන්නවා පවතිනවා නැති වෙනවා. නාමත් හට ගන්නවා පවතිනවා නැති වෙනවා. මෙන්න මේ හටගෙන පැවත නැති වෙන ඒ ධර්මයන්ගේ සංසාර ප්‍රවෘත්තිය වශයෙන් සංසාර ප්‍රවෘත්තිය කියන්නේ ඔබ දන්නවනේ සංසාරයේ කීවේ සංධානංච පටිපාටි ධාතු ආයතනානිච අබ්බොච්චින්නම් වත්තමානා සංසාරෝති පෞච්ඡති කියලා. එතකොට මේ ස්කන්ධ ආයතන ධාතු කියන්නේ අන්න කිසිවක් නෙවෙයි අර නාම රූපේ කියපු මේ ධර්මමයි. ඒ නාම රූප ධර්මයන්ගේ නොසිඳ පැවැත්ගෙන යාම තමයි මේ සංසාරයයි කියන්නේ. අන්නේ මේ සංසාර ප්‍රවෘත්තියට අතිශයින්ම උපකාරක ධර්ම සතරක් බුදුරජාණන් වහන්සේ ආහාර නාමයෙන් දේශනාවට වදා. ඒකට ඉගෙන දෙන්නේ මොනවද? දැන් දැන් මේ සංසාරය පවතින්නට සසර පැවතගෙන යන්නට තවත් විදිහකින් කියනවා නම් තැනක ඉපද ජීවත් වී තවත් තැන මැරි තවත් තැනක ඉපද ජීවත් වීම ආදි වශයෙන් මේ පැවතගෙන යන ස්කන්ධ සංකතියනේ සංසාරයේ කිවේ. එතකොට මේ ස්කන්ධ සංකතිය එලෙස පැවතගෙන යාමට මේ සංසාරය පිළිබඳ වූ ආස්වාදයක් සත්වයිනට තිබෙන්නට ඕන. ඒ ආස්වාද ජනනීය බවක් මේ සංසාරෙහි නැත්නම් සත්වෝ මීට ඇලුම් කරන්නේ නැහැ. ඇලුම් කරන්නේ නැහැ. දැන් සංසාරයේ පිළිබඳව නියම වැටහීමක් ඇති කරගත් තැනත්තා කරනුයේ කුමක්ද? නැවත නැවත මේ සාංශාරික පැවැත්ම හේතු වන්නා වූ යම් ධර්මයෝ වෙත්නම් ඒ ධර්ම සහ මුලින්ම නැති කිරීමේ ප්‍රතිපදාවෙහි යෙදෙන එකයි එතනට කරන්නේ. අන් කිසිවක් නොකොට ඒකමයි කරන්නේ එහෙත් සංසාරයේ පිළිබඳ නැතහීම තරමක් හෝ ඇති වුණත් නැවත ඒක අමතක වෙනවා මිනිසුන්ට ඒ නිසා මේ සංසාර ප්‍රවෘත්තියට ඉවහල් වෙන කරුණු කරමින් ඒ අය ජීවත් වෙනවා ඒ නිසා අපෝ දැන් කොහොමද එක පාරටම ওই தත්වයන්ට අපි පැමිණෙන්නේ කියලා ඔය ටිකින් ටික ටිකින් ටික යන්නට ඕන නේද කරන්නට ඕන නේද කියලා ඉතින් තව තැනක උත්පත්තිය ඊළඟ අපේක්ෂා තබාගෙන ඒ සඳහා ඕන කරන දේවලුත් කරනවා ඉතින් Taman දන්නවා එහිදී Tamanට යම් ආස්වාදයන් ලැබෙනවා Taman බලාපොරොත්තු වන ඒ රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ ආදී මේකත් වඩා උසස් සම්දමින් එහිදී ලබාගත හැකි කියන මේ අපි සමහරව කියනවානේ යටිහිතේ තියෙනයි කියලා ඒක. ඒ වගේ අදහසක් තියෙනවා. ඒ නිසා ඔව්හු සංසාරෙහි නොකලකිරි වාසය කරති. දැන් යම් කිසි තැනක පහළ වුණාම නැත්නම් උපන්නා. අපි ගනිමු මා දන්නවා ඒක අප ඇසුරු කළ එක ස්වාමින් වහන්සේ නම. අපත් ඒ කියන්නේ මේ මිනිසුනුත් මේ මේ ලෝකෙහි තවත් අපට දක්නට ලැබෙන ත්‍රිසංගත සතුන් සිටිනවා ඔවුනි. ඒ වගේම උටින් කියනවා නම් මේ කාම ලෝකෙහි වාසය කරන සත්‍යයන් පිළිබඳව විශේෂයෙන්ම මිනිසුන් හා අනිත් සත්‍යයන් පිළිබඳව උන්වහන්සේ ප්‍රකාශ කරන වචනය තමයි කන ලෝකය කියලා. කන ලෝකය කියලා කියන්නේ මේ ආහාර භුක්ති විඳින ආහාරයෙන් යැපෙන සත්‍යයන් වාසය කරන ලෝකය කියන එක දැක්වීමට උන්වහන්සේ පාවිච්චි කළේ කන ලෝකය කියන්නේ. අන ඒ කිවේ දැන් ආහාරයෙන් යැපෙන්නෝ කියනවා. ඒ ආහාරයෙන් යැපෙන අයට ආහාරයෙන් තොරව වාසය කරන්නට බෑ ජීවත් වන්නට බෑ. දැන් අප ගනිමු අප පිළිබඳව. අපට මේ ආත්ම භාවය කියන මේ ස්කන්ධ පංචකය ලබා දීමට ඉවහල් වූ ප්‍රධාන ධර්මයේ කාරණය මක්ද අප ගිය જાතියකදී කරන ලද යම් කුසල කර්මයක්. ඒ කුසල කර්මයයි මරණාසන්න අවස්ථාවේදී විපාක දීමට එළඹ සිටීමෙන් අපට මේ භවය ලබා දුන්නේ. ඒ නිසානේ අපට පළමුවෙන්ම මේ භවයේ හටගත්තේ ප්‍රතිසංවිසිතේ කියන්නේ ඒ කර්මයාගේ විපාක සිත. ඒ ප්‍රතිසන්දි සිතහා පෙරපසු නොවි එකවරම උපදවාලු කර්මජ රූපෙයි කියන කර්මජ කර්මයෙන් උපදවන රූප කොටසකුත් තිබුණා. ඊට පස්සේ මේ මේ භවයට මේ භවය පිළිබඳව සැලකන විට සියලුම කර්මජ රූප එකවර ඇතිවන්නේ නැහැ. කල්යාමකදී ඇතිවන්නා වූ කර්මජ රූප කොටසකුත් තිබෙනවා. ඒ වනේ අර චක්කු දසක, සෝත දසක ආදී වශයෙන් දක්වන්නේ. ඒ ඒවා කොහොම වුණත් අපිට ගන්නට පුළුවන් මේ භවය කියන මේ ස්කන්ධ පංචකය ලබා දීමේලා නැත උපදවා දීමේලා ප්‍රධාන හේතුව වූයේ කුමක්ද? අතීත කර්මය. ඒ කර්මයෙන් උපදවා වූ මේ ආත්ම භාවය නැත්නම් මේ ස්කන්ධ පංචකය ඒ ඊට පස්සේ ඒ කර්මය නිසාම නෙවෙයි පැවතගෙන යන්නේ. එහෙමනම් කෙනෙක් කිසිදු ආහාර පානයක් නොගෙන සිටියක් ඒ කර්මයෙන් මේ ජීවිතය පවත්වාගෙන යාවි. නමුත් එසේ කිරීමේ ශක්තියක් මේ ඇති වූ ස්කන්ධ පංචකයට නැහැ. ඒ නැත්තේ මක් නිසාද? හරියට මේ ශරීරයේ නැත්නම් මේ ස්කන්ධ පංචකෙහි තත්වය මේ ගසක ගසක් උපමා කොටගෙන කියත හැකි. අපි ගන්න යම්කිසි ගසක් අපි රෝපණය කිරීම කරගන්නට පළමුවෙන් කරන්නේ කුමක්ද? යම්කිසි බීජයක් රෝපණය කිරීමනේ. අපි ගනිමු අඹ ඇටයක් කියලා. අපි අඹ අඹ ඇටයක් රෝපණය කරනවා. කළාම අඹ ගස තලයක් හට ගන්නවා ඊළඟට අර බීජයෙන්ම නැතේ බීජයේ වූ ශක්තියෙන්ම මේ අඹ පැලය විශාල ගසක් වෙලා ඵලධර්ම තත්වයට පත්වන්නේ නැහැ. මොකද අර බීජය බීජයෙන් පැන නැංග ඒ අංකුරයට පෘථිවි රසය කියන්නේ මේ පෝර කියන්නේ ඒකනේ පෝර ජලය කියන මේවායේ උපකාරයෙන් ඒ ලැබෙනවා එහෙම නැතුව අර බීජයේම පමණක් මේ ගසේ වැඩිවීමට හේතු වන්නේ නැහැ රෝපණය කළ බීජය තමයි මේ අංකුරයේ මතුඵලය ඊට පස්සේ වැඩ කළ යුතු තිබෙන්නේ නැත්නම් ඊට පසු ලැබෙන උපකාරය ලැබෙන්නේ පෝර ජලය කියන මේවායි. අන්න ඒ වගේ. ඒ වගේ කර්මයෙන් මේ විපාකය හා විපාකස්කන්ධය හා කටත්තා රූපේ කියන කර්මජ රූප පහල කරනවා. ඊළඟට ඒවායේ පැවතගෙන යාමට ආහාරයෙන් හා තවත් ලැබිය යුතු උපකාරයක් තියෙනවා ඍත්වෙන්. ඍත්වෙන් ඒ උපකාරය නොලැබී ගියොත් ඒ කර්මයෙන් උපදවන ලද කර්මයෙන් පහල කරන ලද මේ ස්කන්ධයන්ට පැවතගෙන යන්නට බෑ. ඒ නිසා මේ කෑම කනබන ආහාරය කියන්නේ එතන යම්කිසි වස්තුවක් නේ. ඒවා රූප ධර්මනේ. යම් රූප කොටස් නේද? පඨවි ආදී ධාතු වලින් යුක්ත වූ රූපයි මේ ආහාර කියලා අප ගන්නෙ. අපි ආහාර කියනකොටම ඒ ආහාර කියන වචනයෙන් අපට මතුවන අර්ථය කුමක්ද? සිඟාන ප්‍රතිදෙන යම් කිසි ආහාර කොටසක් ඒ වගේ නෙමෙයි ආහාර කියන්නේ. නමුත් මෙතන ආහාරය කියන්නේ ඒකටම නෙවෙයි. ඒකෙන් ඇතිවන ඕජාවක් තිබෙන. ඕජා රූපය. ඕජා රූපය. ඒකයි කබලීකාර ආහාරය කියලා කියන්නේ. කබලීකාර ආහාරෝ කියන්නේ ඒ ඒවා දැන් ආහාරයේ කියලා සැලකෙන බත් ආදී දේවලින් යුක්ත වූ එය ශරීරගත කරනවානේ අපි. ඒ ශරීරගත කළාම එය ශරීරෙහි තිබෙන තේජෝ ධාතුව සමග ගැටි. එයින් උපදවන ඕජාව තමයි ආහාර කියලා ගන්න. කබලීකාර ආහාරය කිව්වේ ඒක. ඒක සියුම් රූපයක්. ඒ නිසානේ සුඛම රූප කොටට ඇතුළත් වෙලා තියෙන්නේ. ආහාර රූපය කියන්නේ සුඛම රූපය. ඒක එයින් කරන්නේ කුමක්ද? එකක් කර්මාදී ප්‍රත්‍යයන්ගෙන් හටගන්නා රූපවලට උපස්තම්භණය උපස්තම්භණය කියන්නේ උපකාර කිරීම. ඒවාට රුකුල් දීමක් කරනවා. අනිත් එක තමයි ඕජාස්තමක රූප කලාප පහළ කිරීම. ප්‍රධාන එක තමයි ඒ රූප කලාප පහළ වීම හේතු කොටගෙන සිදුවන ප්‍රධාන දේ තමයි අර උපස්තම්භණය. ඒකයි සැලකිය යුත්තේ උපස්තම්භණය. එහෙම නැති වුණොත් මොකද වන්නේ? ආහාරයෙන් තොරකොට කෙනෙකුව ලැබුවොත් ඒ තැනත්තා යෙලී මැරලා යනවා. මේ ආහාරයෙන් ලැබෙන පෝෂණය නැතිව යාම හේතු කොටගෙන ඒ ස්කන්ධ සංතතිය පැවතගෙන යන්නට බැරි තත්වයකට වැටෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ කබලීකාර ආහාරය කියන කබලින්කාර ආහාරයත් මේ ආහාර සංඛ්‍යාව විලා දේශනා කරනවා. ඒක මේ ඒ ආහාරයෙන් යැපෙන අය පිළිබඳවයි. එය ආහාර කියන ඒ කන බොන දෙයින් යපන් යැපෙන්නන් පිළිබඳවයි එය අදාළවන්නේ. හැමෝටම නෙවෙයි. ඉතින් මේක මිනිසුන්ට පමණක් නෙවෙයි. මේ කාම ලෝකෙහි වාසය කරන සියල්ලන්ටම සාධාරණයි. දෙවියන්ටත් ඒකයි. දෙවියන්ටත් තිබෙනවා ආහාරයෙන් යැපෙන බවක්. ඔවුන ඔවුන්ද එනිසා ආහාර පිළිබඳ සාකච්ඡාවක් කරන තැන අර්ථශාලිනී අටුවාවෙහි ඒ ආහාර පිළිබඳව මේ සියුම් තත්වයන් දක්වා මිනිසුන්ගේ ආහාරයට වඩා සූක්ෂම ආහාරයක් දෙවියන්ගේ ආහාරය ඒ දෙවියන්ගේ ආහාර වලිනුත් පරිනිර්මිත වසවර්තී දෙවියන්ගේ ආහාරය තාම සිවුම් ආහාරය කියලා දක්වනවා. ඒ කබලීකාර ආහාරය පිළිබඳ. ඔවුන්ටත් ඒ ආහාරය නැතුව ජීවත් වන්නට බෑ. ඔවුන්ගේ ස්කන්ධ සංතතිය පවත්වාගෙන යන්නට බෑ. ඒ ආහාරයෙන් ලැබෙන උපකාරය නැත්නම්. ඒ නිසා තමයි භක්මජාල සූත්‍රයේදී අපි මේ ස්ථානයේදීම විස්තර කරලා තිබෙනවා මීට කලින් දිනක ඒ අවස්ථාවේදී අප ඉගෙන ගත්තා කිඩ්ඩාපස් දූසික దేవතාවෝය කියලා කොටසක්. කිඩ්ඩාපදූසික దేవතාවෝ. ඒ කියන්නේ මේ ක්‍රීඩා ලෝලත්වයෙන් කාලය ගෙවලා Taman ආහාර ගත යුතු වේලාව අමතක වී ගිය ඒ දෙවිවරුන් එතනින් චුත වෙනවයි කියන එක ඊදි දැක්කේ. කියන්නේ දෙවියන්ගේ ආහාරය බොහොම සියුම් ආහාරයක්. ඒ සියුම් කියන අදහසෙන් පෙන්වන්නේ ඒකේ ශක්තියක් නැtei කියන එක නෙමෙයි. ආහාරය සියුම් වන්නට සියුම් වන්නට එහි බලය එහි ශක්තිය වැඩි. සමහර විට ගන්න ඉතා සුළු කොටසක් බොහොම ස්වල්පයක්. නමුත් ඒකෙන් ඒ ලැබෙන ඒ ආහාරමය ඕජාව අධිකයි. ඒ ශක්තිය වැඩි. එහෙම ආහාර දෙවියන්ගේ ආහාර. ඉතින් ඒ ගත යුතු වේලාවෙහිදී එය මේ වේලාව වුන් පැහැරහැරිය. එම පැහැර යන්නේ මේ ක්‍රීඩා ලෝලක් තියෙන වුන් බොහොම ක්‍රීඩාවට ලොල් පිරිසක් නේ. දෙවිවරුයි කියන අය ක්‍රීඩා ලෝලක් තියෙන. සමහර විටක මෙහිදී ක්‍රීඩා කර කර හිටපු අය එහි ගිහිල්ලා උපන්න තත්ත්වය වඩාත් නරක වෙන්නට බැරි නෑ. කොහොම හරි ඒ අය ඒ ක්‍රීඩා ලෝලත්වයෙන් ගත කරන්න සිටි. මේ මේ එහෙමනේ සමහර විටක ක්‍රීඩා ලෝල් ඔය කුඩා ළමයෙකුට සෙල්ලම් කර කර ඉන්න වෙලාවේදී අඬ ගැහුවොත් දැන් ඉන්න දැන් කන්න කෑම කන වෙලාවේ කියලා ඒක පහු කරන්න කම් කියන්නේ ආ මම පස්සේ කරනවා කියන්නේ. එහෙම කියනවා මොකද අර ලෝලක්ෂේ නිසා. අන්න ඒ වගේ දෙවිවරුන් ඔවුන්ගේ යෙදී සිටින ක්‍රීඩාවේ ලොල් බව හේතු කොටගෙන ඔවුන්ගේ ආහාර වේලාව ඉක්ම යනවා අමතක. මිනිසුන්ට නම් වේලක් දෙකක් එහෙම ඉක්ම ගිහින් නැවත ආහාර ගැනීම නිසා Tamante ඒ ආහාර නැතිවීම හේතු කොටගෙන ඇති වුණු පීඩාව දුරු වී යනවා. දෙවියන්ට එහෙම නෙවෙයි. ඔවුන් ඊට පස්සේ ආහාර ගත්තා. අර වූ පාඩුව මගහරවන්නට බෑ. ඒ නිසා එතනින් චුත වෙනවා. එතනින් චුත වෙනවා. ඒ අයයි කිඩා බබූසික දේවතාවෝ කියන්නේ. ඒවල ගන්න නෑනේ. ආහාර ධර්මයෙන්වත් නෑනේ. ඒ ඒ කිඩාපදූසික దేవතාවන්ගේ ඒ කතාවෙන් පේනවා ආහාරයෙන් යැපෙන අයට ඒ ආහාරය අතිශයින්ම උපකාරක දෙයක් වෙනවා මේ මේ රූප ශරීර රූප වලින් යුක්ත වූ මේ ශරීරය යාපනයේ සඳහා ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේට ආහාරය පිළිබඳව ගේධය ඇතිවීම වළක්වා ගැනීම සඳහා ආහාරය අවශ්‍ය දෙයක් තමයි. නමුත් ආහාරයේ ගේධය ඇති කර ගැනීම තා භයානක. ගේධය කියන්නේ ආහාරයට තිබෙන කිජුකම. කිජුකම. ඒ ආහාර ගේධය ඇති කරගත් අය පිළිබඳව අපේ බණ පොත්වල සඳහන්. බුදුරජාණන් වහන්සේ ලෝ පහළ වුණු කාලයෙහි සිටි ඒ ඇතැම් තීර්ථක කොටස් පිළිබඳව එනවා ඒ අය ආහාරය කියන එක බොහොම මේ අවශ්‍යතාව පමණක් නෙවෙයි. ඊට වඩා ඒ පිළිබඳව ඇල්මක් ඇති කරගත්ත අය. දැන් ආහාරයේ ප්‍රයෝජනය තියෙන්නේ අපි ගන්න බඩගින්නක් තියෙනවා නම් ඒ ගින්න මකා ගැනීම. එකක්. ඊළඟට ඒ ආහාරයෙන් ලැබෙන පෝෂණය හේතු කොටගෙන මේ ශරීරය ජීවිතය පවත්වාගෙන යාම. පවත්වාගෙන. එතකොට ආහාර නැතිකම නිසා ඇති පීඩාව දුරු කර ගැනීම එකක් ශරීරය නැත්නම් ජීවිතය පවත්වාගෙන යාම තව එකක් ප්‍රධානය කරන්නේ ජීවිතයේ පැවැත්මට ඒ උපකාරයි උපකාරය අන්න ඒක භික්ෂුන් වහන්සේට මතක් කරගන්න උන්වහන්සේ ප්‍රතිවේක්ෂාවක් භික්ෂුන් වහන්සේලාට උගන්වලා නේව දවාය න මදාය න මණ්ඩනාය න විභූෂනාය එහෙම එනවනේ ඒ ඉමස්ස කායස්ස කිතියා යාපනාය ඉති පුරාණංච වේදනං පටිහංකා නවංච වේදනං උපාදිස්සා න උපාදිස්සා අන අනවජ්‍යතාට පහසු විහා තව එනවා විහිංසූ ප්‍රත්‍යාක විහිංසූ ප්‍රත්‍යා ඉති පුරාණංච වේදනම් පටිහංකාරි නවංච වේදනම් උපාදිස්සාමි යාත්‍රාච මේ භවිස්සති අනරජ්‍යතාච පාසු විහාරෝ තාච කියලා. එහෙම ප්‍රත්‍යවේක්ෂා ප්‍රත්‍යවේක්ෂා කියන්නේ ප්‍රති අවේක්ෂා කියන එකෙන් තේරුම නැවත බැලීම කියන අදහසක් එන්නේ. ඒන් අදහස් කරන්නේ කුමක්ද? නුවණින් සැලකීමක්. ආහාර ගන්නා වෙලාවේ එහෙම බැරි වුණොත් ආහාර ගත්තාට පස්සෙවුවා. ඒ පිළිබඳව සිතන්නට. නේව දවාය. දවාය කියන්නේ ක්‍රීඩාව. ක්‍රීඩා පිණිස නෙවෙයි මේ ආහාර ගන්න. සමහරු ක්‍රීඩා පිණිස ගන්නවා. නේ? සෙල්ලමට ආහාර ගැනීමක් තියෙනවා. සෙල්ලමට. සමහර විටක ආහාර වල කොටසක් ඇතුළත් සෙල්ලම් තියෙනවානේ. අ බනිස් ක්‍රීඩාවක් කියන්නේ රේස් එකේ ළමයා දුවා දුවගෙන ගිහිල්ලා ඉල්ලලා තියෙන බනිස් ගෙඩියක් කාලා ආපහු දුවනවා. වටගින්නට දෙන කෑමක් නෙවෙයි. ඒක තරගයක්, ක්‍රීඩාවක් කරනවා. ඒ වගේ සෙල්ලමට ආහාර ගන්න අවස්ථා තියෙනවා. බඩගිනි නිවා ගැනීමට නෙවෙයි. න දවාය මේක දවාය න මදාය. මදාය කියන්නේ මදය කියන එක. ඒක නිකන් මල්ලව ප්‍රකාරයෙන් වගේ නිකන් ශක්තිය එහෙම ඇති කරගන්නට භික්ෂූන්ට එහෙම කියන්නේ නැහැ. pore බදන්නට එහෙම හැඩි දැඩි ශරීරයක් ඇති කර ගන්නට එහෙම නෙවෙයි ඒ සඳහා නෙවෙයි ආහාර ගන්නෙ. මේ මණ්ඩනාය අලංකාරය ශරීරය අලංකාර කර ගැනීම පිණිස නොවේ. පාට වෙන්න ශරීර වර්ණය වැඩි වෙන්නට එයා සමහර ආහාර තිබෙනවනේ ශරීර වර්ණයක් ඇති කරනවායි කියලා කියන්නේ ඒ වගේ විභූෂණයේ පිණිසක් නොවේ. ඒ විහිංසූප රතිය බඩගින්න නිසා ඇතිවන යම් පීඩාවක් වෙනම් ඒ පීඩාව දුරු කර ගැනීම සඳහා ඉමස්ස කායස්ස පිටියා යාපනාය මේ ශරීරයාගේ යාපනය ආ හිතිය හිතිය කියන්නේ පැවැත්ම මෙසේ බඩගින්න නිසා ඇතිවන පුරාණ වේදනාව දුරු කරගනි. වඩා ආහාර ගැනීම නිසා ඇතිවිය හැකි අලුත් වේදනාවන් රූපදවා ගනිමි. මේ ජීවිත යාත්‍රාවද මේ කර්ම කොටගෙන වේ. يعني ජීවිතයේ පැවැත්වීමද මේ නිසා සිදුවේ. නිවැරදිද වේ. ඒ වගේම පහසු විහරණයද මේ නිසා ඇති වේ. ඉතින් මේ ඒ පහසු විහරණය මේ කුමක් සඳහාද මේ Tamange භ්‍රමචර්යාවට අනුග්‍රහ පිණිස අනුග්‍රහ පිණිස ඒ විදිහට ආහාරය පිළිබඳව සැලකීමක් වික්ෂුන් වහන්සේලාට උගන්වලා ඒක යුක්ති යුක්තයි බුදුරජාණන් වහන්සේ ඒ නිසායි ඒ වදාළේ අපට එහෙම උගන්වලා නැtei කියලා අපි ඒ විදිහට ආහාර පිළිබඳව ප්‍රත්‍යවේක්ෂාවක් කළ යුතුයි කියා එහෙම නොදැක්කේ තා. විසුණු මහන්සියනේ උගන්වලා තියෙන්නේ. දැක් වෙතත් ආහාරයේ ඍජුකම ඇති කර ගැනීම නම් තාම භයානකයි. සමහරුන්ට මැරෙන වේලාවේදී මතක් වෙන්නට බැරි නෑ. Taman කෑමට හිතාගෙන හිටි දෙයක් කන්නට බැරි වුණා නේද කියලා. එහෙම වුණොත් ඒවා කන්නටම උපදින්නට බැරි නෑ. ඒ අසලම ගේක. නැත්තම් Taman එහෙම ගෙදර. ඒ තරම් භයානකයි. ඒකයි මේ ආහාර ගේධය නැති කරගන්න ගේධය කියන එක ආහාරය පිණිස පමණක් ආහාරය පිළිබඳව පමණක් නෙවෙයි. කොයි දේ පිළිබඳවත් ගේධය හොඳ නැහැ නේ. දැන් සමහරෙකුට කියනවා දරුවන් පිළිබඳව ගේධය. එහෙම කියනවානේ කිසිකක්. ඒ විදිහේ ගේධයන් තිබෙනවා. ඒවා තිබා ගැනීම සුදුසු නෑ. සුදුසු නෑ. Taman කොයි තරම් හොඳ ජීවිතයක් ගත කළා. ඒ අත්තර ගන්නට බැරි ඒ තරම් තද ඇලීම් වෙතොත් ඒවා මතුවන්නට පුළුවන් මරණාසන්න අවස්ථාවේදී. එතකොට තත්ත්වේ භයානක වන්නට. මොකද අපි පිළිගන්නවන්නේ මරණින් මතු නැවත ඉදීමක් නැත්නම් පුනර්භවයක් තිබෙනවා කියන්නේ. ඉතින් ආහාරයෙන් ප්‍රධාන කාරණේ මොකද්ද? ජීවිතය පවත්වාගෙන යාම. ඉතින් ඒ නිසා මේ උපන් සත්වයකට කබලීකාර ආහාරය කියන ඒ ගනු ලබන ආහාරයෙන් යැපෙන්නෝ නම් ඒ සත්වයෝ ඔවුන්ට නැතිවම බැරි දෙයක් ඒ නිසා බුදුරජාණන් වහන්සේ එයම එය එයක් ආහාර කියන විශේෂ උපකාරක ධර්ම කියන මේ ගොඩහිලා දේශනා කොට වදාළා. ආහාර. ඊළඟට එන ඒවා නාම ආහාර. මේවා රූප ආහාර. කබලීකාර ආහාරය කියන්නේ රූප. එනිසානේ රූප ගොඩටනේ දක්වලා ඇතුළත් කරලා තිබෙන්නේ. ආහාර පිළිබඳ අපි කරන ලද නැත්නම් රූප පිළිබඳව කරන ලද ඒ ඉගෙනීමේදී අප දැනගත්තානේ ඒ කබලීකාර ආහාරය කියන්නේ එක රූපයක් නෑ ඒක ඇතුළත් වෙන්නේ නැහැ මේකට. ආස්වාස ප්‍රස්වාසයේ කියන්නේ ඒක ආස්වාස ප්‍රස්වාසයේ කරන බවක් කෙනෙකුට ඕන. ඒක කළා නැත්නම් ආස්වාස ප්‍රස්වාස කරන්නට පුළුවන් බවන් නැතුව යනවා මේ ආහාරයෙන් ලැබෙන උපකාරය නැති වෙනකොට. නැති වෙනවා. ඒ <clears throat> කබලීකාර ආහාරය විශේෂ එකක්. මේ ආහාරය නැත්නම් ඒ ආස්වාස ප්‍රස්වාසය කියන එක මේ ලෝකෙෙහිදී නැතිව ඉන්නට පුළුවන් අවස්ථා තිබෙනවා. අවස්ථා තිබෙනවා. ඒ කොයි අවස්ථාවලද? චතුර්ථ ධානය උපදවා කල්හි ඒ චතුර්ථ ධානයට සමවැද සිටින කාලය තුලදී ඇතිවන්නේ නැහැ ආස්වාස ප්‍රස්වාස. නෑ චතුර්ථ ධානය ඒ නිසානේ පඨමං නිරුද්ධති කාය සංඛාරෝ කියලා එන්නේ. පළමුවෙන්ම නිරුද්ධවන්නේ කාය සංඛාර. ඒ කාය සංඛාර වශයෙන් දක්වලා තිබෙන්නේ ආස්වාස ප්‍රස්වාස. දැන් භ්‍රමයෙන්ට ආස්වාස ප්‍රස්වාස නැහැ. නෑ නෑ කබලීකාර ආහාරය කියන්නේ චතුර්ථ ධානයට සමවැදලා ඉතින් දිගටම ඉන්නේ නැහැනේ මේ මිනිස්සු නේ ඒක අපි ආහාර ගත්තම ඒ ආහාරයෙන් ආහාරයෙන් අපව පවත්වාගෙන යන්නට පුළුවන් යම් කිසි කාලයක් තියෙනවානේ. දැන් ඒ නිසානේ නිරෝධ සමාපත්තියට සමවදින කෙනෙක් අත් දවසක් නිරෝධ සමාපත්තියට සමවද සිටිනවා කියන්නේ මේ ලෝකයේ දිනා ඊට වඩා ඉන්නේ නැtei කියන්නේ ආහාරයෙන් දෙන පෝෂණය තව ඉදිරියටත් කරගෙන යන්නට බෑ. ඒ නිසා ඒ හත් දවසින් නිරෝධ සමාපත්තිය නැති කියනවා. ඒ ආහාරය කියන එක වමනා කරා. උමටද මේ ජීවිත යාත්‍රාව පවත්වාගෙන යන්නට. එහෙම නැත්නම් අනිත් හේතුන් තිබුණා. ආහාරයෙන් දෙන උපස්තම්භනය නැතිව ගියොත් ශරීරය ඇදහැලෙනවා. ඇදවැටෙනවා. ඒ නිසායි ආහාරය ඒ රූප ආහාර. අනිත් ඒවා නාම ආහාර කියලා දක්වන්නේ. හස්තය මනෝ සංචේතනාව විඥානය. හස්තෝ ද්විතියෝ කියලා එන්නේ හස්ත. හස්ත කියන්නේ කුමකටද? අපි හස්තය කියන ධර්මයේ චෛතසිකයක් වශයෙන් ඉගෙනගෙන තිබෙනවානේ. හස්තය කියන්නේ අරමුණ ස්පර්ශ කරන ස්වභාවය. රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ ධම්ම කියන ඒ සරදෑරුම් අරමුණු. සිතින් ගැනීමට නම් ඒ අරමුණු ස්පර්ශ කරන පස්සය තිරෙන්නට ඕන. ඒ නිසා පස්සයද සවදෑරුම් කොට බුදුරජාණන් වහන්සේ වදාලා චක්කු සම්පස්සෝ, සෝත සම්පස්සෝ, ධාන සම්පස්සෝ, ජීවහා සම්පස්සෝ, කාය සම්පස්සෝ, මනෝ සම්පස්සෝ ඒ පස්සය නිසා පස්සයෙන් කෙරෙන ප්‍රධාන දේ තමයි අරමුණු රසය මතු කර දීම. අරමුණ ස්පර්ශ කිරීම එකක්. අරමුණේ රසය මතු කර දීම අවේක. පස්සේ ඒ තවත් විදිහකින් කියනවා නම් අරමුණක් කියන විට ඒ අරමුණ හොඳ විය හැකි, නරක විය හැකි, මධ්‍යස්ත විය හැකි. ඒ හොඳ නොහොඳ මධ්‍යස්ත කියන මේ ස්වභාවය අරමුණ පිළිබඳව පවත්නා ආරම්මන රසය කියලා කියන්නේ. අරමුණු රසය. සිතක් ඇති වෙන විට ඒ අරමුණ ගැනීම සිතට ආයත් වන අතර අරමුණු රසය ගැනීම සිතත් සමග උපදනා තවත් ධර්මයකටයි අයත් වන්නේ. ඒ ධර්මය තමයි වේදනා කියන්නේ. වේදනා. ඒ වේදනාව ඇතිවීමට නම් පස්ස කියන මේ ධර්මය නිසා ඇතිවන අරමුණ ස්පර්ශ කිරීම පිළෙන්නටම ඕන. ඒ නිසා හස්යෙන් කරන්නේ කුමක්ද? කියා දක්වනවා පස්සෙන් ත්‍රිවිධ වේදනාවන් ගෙන දෙනවා. ත්‍රිවිධ වේදනාව සුඛ දුක්ඛ උපේක්ෂා කියන මේ ත්‍රිවිධ වේදනා. ඉබෙන්නේ බුදුරජාණන් වහන්සේ පටිච්ච සමුප්පාදෙහිදී මේ ඒ පස්ස පච්චය වේදනා කියලා දේශනා කොට වදාළ ඒ පස්සෙන් වේදනා කියන වේදනාව කියන එක මේ සත්‍යයක් බලවත්සේ වැඳ ගන්නා ධර්මයක්. වේදනාවේ කියන්නේ. වේදනාවේ තියෙන අර අනිෂ්ඨ වේදනා සත්‍යයන්ව දඩගන්නේ නැහැ. නමුත් ඒ අනිෂ්ඨ කියන්නේ දුක් වේදනාවක් ලබමින් සිටින කෙනෙකුගේ වුවත් සිතේ ඇතිවන්නේ කුමක් පිළිබඳ වූ ආසාවක්ද? සුඛ වේදනාවක් පිළිබඳ. සුඛ වේදනාවක්. අනේ සුඛ වේදනාව පිළිබඳව ආසාව ඇති කරන්නට නම් මේ පස්යෙන් ආරම්මන රසය මතු කිරීමක් කරන්නට. ඒ නිසා තමයි ඒ පස්යෙන් ත්‍රිවිධ වේදනාවන් ගෙන දෙනවා. ඒ ගෙන දුන්නා කල්හි සත්වයෝ දෘෂ්ටා වශයෙන් ඒ වේදනාවේ ඇලෙනවා. ඇලෙනවා. ඒ නිසා දැන් යමෙක් දුකකටපත් සිටිනවා. එනිසා ඉන්නේ දුක්ඛී සුඛං පත්ථයති. දුකටපත් වූ තැනැත්තා කියන කායික දුක්ඛයකට පැමිණ සිටිනවා නම් ඒ තැනැත්තා ආශා කරන්නේ කැමැතිවන්නේ ප්‍රාර්ථනා කරන්නේ කායික සුඛයක්. මානසික වශයෙන් වත් එහෙමයි. එතනත්තා මානසික සුඛයක් ප්‍රාර්ථනා කරනවා. සුඛයක් නම් ලබා තිබෙන්නේ දීයෝපීච්ඡති. සුඛී දීයෝපීච්ඡති. සැපට සැපක් විඳින තැනත්තා ඒ සැපයට වඩා වඩා ආසා කරනවා කැමති. ඈ? නැවත නැවතත් ඒ සැපේම විඳින්නට ආසා කරනවා. අදුක්කම සුඛං සංකං. අදුක්කම සුඛේ තියනවානේ. ඒකත් සැපෙහිලායි ගන්නෙ. එනිසා කෙනෙක් මේ සංසාරයේ පිළිබඳව නොකලකිරි සිටින්නේ මක් නිසාදයි කියා අසුවොත් කිව යුතුව තිබෙන්නේ කරදර හිරිහැර තිබුණත් අතරින් පතරවත් Taman කැමැතිවන මේ සැප වේදනාවන් මේ සංසාරෙහි ඇති බැවින් ඇති බැවින් ඒ නිසා ඒ නිසා ඒ විඳපු දුක් සියල්ලම අමතක වී යනවා ස්වල්ප වූ සැප විඳින අවස්ථාවක් ඒකයි මේ මේ తත්වය ස්වල්ප වූ කියන්නේ දැන් සමහර සිටිනවා බොහොම අසනීප වුණාම අසනීපයෙන් නිසා ශාරීරික වශයෙන් බලවත් වේදනාවන්ට භාජන වුණාම ඇතැම් විට Taman විද්‍ය විත්‍රයන් එයා ඒව මුණ ගැසෙන්නට ගියාම ඔව්හු මේ ආගම ධර්මයේ පිළිබඳව තරම් සැලකිල්ලක් නොදැක්වූ අය වෙතත් ඒ අවස්ථාවේදී කියනවා මේ මේ වර සමීප වුණාම මම ආගමික පැත්තට හැරිලා කටයුතු කරනවායි කියලා. එහෙම කියන අවස්ථාවක් තිබෙනවා. ඊළඟට සුව වෙලා ටික දවසක් අර සුව විවේ කාලයක් තියෙනවානේ. ඒක ගත කරලා Tamange ප්‍රකෘති ගත පිළිවෙලට පිළිවෙල පටන් ගත්තාම ආයමත් අර ආශෝෂපේ කියන එක අමතක වෙනවා. අමතක වෙනවා. මොකද මේ සැපයෙන් විසපත් වෙනවා. ඒ නිසා තමයි මේ සත්වයෝ සංසාරය පිළිබඳව කලකිරෙන්නේ නැතුව ඉන්නේ. මේන් දෙන ආස්වාදෙ මේන් මතු කර දෙන මේ අර සැපයි කියලා විඳින ඒ වින්දනය නිසා වින්දනය නිසා කලකිරෙන්නේ නැහැ. කෙනෙක් නිවන පිළිබඳව කියන විට නිවෙනෙහි සිත යවන්නේ නැත්තේ ඒ පැත්තට සිත හරවන්නේ නැත්තේ ඇයි? ඒ නිවෙනෙහි මේ Taman බලාපොරොත්තු වෙන විනීම් සුවය කියන එක නැහැ. ඒ නිසා කැමතිවන්නේ වින්දනේ. වින්දනේ. විඳීමක් නැත්නම් මොකක්ද ඒ සැපය? ඒ නිසා සත්වයන්ට මේ සංසාරය එපාවන්නේ ඒ සංසාරයේ එපාවන්නේ මේ සාමාන්‍ය සිද්ධිය වශයෙන් නෙවේ. ඒක දිනු කරන ලද නුවණ නිසා ඇතිවන්නේ. හැමෝට මේ தත්වය ඒ ආකාරයෙන් සිදු කරගන්නට බෑ. ඒ නිසානේ දැන් බුදුරජාණන් වහන්සේ නමක් ලෝකෙහි පහළ වෙලා මේ සංසාරයේ පිළිබඳව දේශනා කරන තුරු කවුරුවත් හිතනවා මේ කියන වරද ගැන ඒ නිසා අර සීහෝපම සූත්‍රයේදී තුමාංශ වදාළ මේ සීහෝපම සූත්‍රයේ මා මෙතෙන්දී දීපෝරේ පිළිබඳව මතක් කරලා තියෙනවා. ඒ සිංහා පිළිබඳ වූ උපමාව දක්වලා බුදුරජාණන් වහන්සේ ඊළඟට ප්‍රකාශ කරනවා මහණෙනි තථාගතයන් වහන්සේ ලෝකෙහි පහළ වෙනවා. උන්වහන්සේ ධර්ම දේශනා කරනවා. මේ දුකයි දුක හේතුවයි නිවනයි නිවනට මඟයි කියන මේ චතුරාර්ය සත්‍යයෙන් උන්වහන්සේ දේශනා කරන්නේ. ඒ දේශනාව අසාගෙන සිටින උසු විමංගල වාසය කරන ඒ මහේශාක්‍ය දෙවිවරුණු ඔවුන් බියට සංත්‍රාසයට පැටිගැන්මකට පත් වෙනවා. ඔහු කියනවා අහෝ අපි මෙතෙක් කල මේ අනිත්‍ය වූ දෙයක්ම නිට්ටයයි කියා සිතාගෙන සිටියා නවපුත. දුක් වූ දෙයක්ම සැපයි සිතාගෙන සිටියන වූට අනාත්ම වූ දෙයක් ආත්මයි කියා සලකාගෙන සිටියනෝ මුද කියලා ඔවුන් බියට සන්ත්‍රාසයටපත් වෙනවයි කියලා බුදුරජාණන් වහන්සේ වදාළා. දැන් ඒ වහන්සේගේ දේශනාව අසන්නට ලැබෙන නිසා. එහෙම නැත්නම් ඔවුන් හිතාගෙන හිටියේ මොකද්ද? ඒ කියන්නේ ඔවුන් හිතාගෙන හිටියේ මේ අප ලබා තිබෙන දේ නිත්‍ය සැප ස්වභාවයක්. තමන්ගේ කැමැත්තේ හැටියට තිබෙන දෙයක් හැටියට හිතාගෙන ඉන්නේ. එහෙමයි සාමාන්‍ය මිනිසුන්ගේ හැටි. නේ? ඒ අපට අප ජීවත් වෙන කාලය තුලදී ලෙඩ නොවේ ඉන්නවයි නම් තමන්ට හිතෙනවා අපි කවදාවත් මම කවදාවත් ලෙඩ වෙන්නේ නැහැ. ඒ විදිහ හැඟීමක් ඇති වෙනවා. ආරෝග්‍ය මදේ කියන එක ඇති වෙනවා. ආරෝග්‍ය මදේ ඒ වගේම ටිකක් කල් ජීවත් වෙනකොට හිතෙනවා මේ ඉක්මනට මැරෙන එකක් නැtei කියලා. කාලයක් අපේ પરම්පරාවේ අය හුඟක් කල් ජීවත් වෙනවා. ඒ නිසා මා ඕ කල් ජීවත් වෙවි කියලා එහෙම ඇති වෙනවා ජීවිත මතේ. ජීවිතේ පිළිබඳ. ඒවා මේ සාමාන්‍ය මිනිසුන්ට ඇති වෙන තත්වයන්. ඉතින් ඒ කරුණ වලට පරිබාහිරව සිතන්නට කෙනෙකුගේ මනස යොමු කරන්නේ එබඳු ධර්මයකින්මයි. එහෙම ධර්මයක් තමයි බුද්ධ ධර්මය. අනේ බුදුරජාණන් වහන්සේ වදාරනවා. මේ සත්වයෝ සංසාරය පිළිබඳව කලකිරෙන්නේ නැතිව මේ සංසාරක් සංසාරයේ පැවැත්මම දිගටම ගෙන යාමට මේ සත්වයිනට බලවත් උපකාරයක්ව පවත්නේ මේ හස්තයයි. ඒ මොකද අරමුණුගෙන එයින් මතු කර ගන්නා ආරම්මන රසෙහි ඔව්හු ඇලෙනවා. ඒ ඇලීම ඇලෙමින් ඔව්හු සංසාරය වඩනවා. සසර දික් කර ගන්නවා. ඊළඟට ඒකට කියනවා පක්ෂීන් පිළිබඳව උපමාවක් දක්වනවා. පක්ෂීහු තමන්ගේ තුඩ නිසා ඒ ඵල තිබෙන ගස් වලට ගිහින් ඒ ඵලයට කොටලා තුඩෙන් ඇනලා ඒ ඵල රස විඳ ජීවත් වෙනවා. ඒ වගේ මේ සත්වයෝද හස්තේ නැමැති මේ ඒ ධර්මය නිසා නැත්නම් අරමුණු ස්පර්ශ කොට ඒ ආරම්මණයෙන් රසය මතු කරගෙන එහි ඇලී වාසය කරන. ඒ නිසා වුණට මේ සංසාරය පිළිබඳව වරදක් දුක්ක් කරදරයක් හිරිහැරයක් ආදීනවයක් පෙනෙන්නේ නැහැ. සසර වඩන. විවිධ වේදනාවන් ලබන්නේ වේදනාවන් මතු කරගෙන. ඉතින් සැප වේදනාවෙහි ඇලෙනවා. ඊළඟට දක්වන්නේ මනෝ සංචේතන ආහාර. මනෝ සංචේතන ආහාරය කියන්නේ කර්මයට. මනෝ සංචේතන. කර්මය. ඒ කර්ම අප දන්නවා. ඒ කාමාවචර රූපාවචර කියන මේ දෙකටයි ඇතුළත් වන්නේ නැවත භවෝත්පත්තිය ලබා දෙත් රූපාවචර අරූපාවචර කියන මේ වාටයි ඇතුළත් වන්නේ භවය පින දෙන්න කර්ම. තවත් විදිහකින් කියනවා නම් අකුසල් සිත් 12ක් කාමාවචර කුසල් සිත් 8ක් රූපාවචර 5ක් අරූපාවචර 7ක් එහෙම ගත්තම කර්ම කීයක් වෙනවද 20 අවිජ්ජාපච්චය සංඛාරා කියන තැන. ඒ වගේම උපාදානපච්චය භවෝ කියන තැන. කර්ම චේතනා 29ක් දක්වනවා. නේ? කර්ම චේතනා ඒ කියන්නේ කාමාවචර චේතනාවන් පිරෙනවා 20ක්. රූපාවචර අරූපාවචර චේතනාවන් පිරෙනවා 9ක්. ඒවා තමයි මේ මනෝ සංචේතනා ආහාරයයි කියන්නේ. ඒ මනෝ සංචේතනා ආහාරය කියන කර්මයෙන් මොනවද ගෙන දෙන්නේ? ගෙන දෙන්නේ ත්‍රිවිධ භවය. ත්‍රිවිධ භවය. එතකොට ත්‍රිවිධ භවය ගෙන දෙන බැවින් ඒවා ආහාර. මනෝ සංචේතන ආහාරය කියේ නිසා. ත්‍රිවිධ භවය. කාම භවය, රූප භවය, අරූප භවය. කියන මේ ත්‍රිවිධ භවයන් ගෙන දෙන බැවින් මනෝ සංචේතනා කියන ඒ කර්මය. දැන් අපි දන්නවනේ චේතනාව කියන්නේ එකයි බුදුරජාණන් වහන්සේ කර්මයේ වශයෙන් වදාළේ චේතනාහං වික්කදේ කම්මං වදාමි. චේතිත්වා කම්මං කරෝති කායේන වාචාය මනසා. එතෙන් ඒ චේතනාව යෙන් යුක්ත සිත් අපි උපදවා ගන්න. ඒ ඒ අවස්ථාවලදී සතුන් මැරීමේ චේතනාව, සොරකම් කිරීමේ චේතනාව ආදි වශයෙන් කියන අකුසල පාක්ෂේ දන් දීමේ චේතනාව, බණ ඇසීමේ චේතනාව ඔය ආදි වශයෙන් තිබෙන කුසල පක්ෂයේ චේතනාව තියෙනවා. ඊළඟට කෙනෙක් මේ කාම භූමියේ ඉපද සැප විඳීම නෙවෙයි ඊට වඩා හොඳ තැනක් හැටියට මේ කාම භූමියට වඩා උසස් තැනක්. ඒ කාමයන්ගෙන් වෙන් වූ තැනක් වශයෙන් සැලකෙන රූප භූමියේ ඉදීමට හේතු වන රූපාවචර කුසල් උපදවනවා. ඒ වූ චේතනාව රූප භවයේ ලබා ගන්න. අරූපාවචර දැන් ආලාරකාරා මුද්දකරාම කුත්තාදී ඉබඳු අය අරූපාවචර ධ්‍යානයන් උපදවාගෙන ඒ ධ්‍යානයන්ගෙන් නොක්‍රීහි කාලක්‍රියාව කිරීම හේතු කොටගෙන ඔවුන්ගේ ධ්‍යාන උපදවා ගැනීමෙන් ඇති කර ගන්නා ලද කර්මයෙන් ලබාගත් ඒ අරූප භවය අරූප භවය එනිසා ත්‍රිවිධ භවය ගෙන දෙන්නේ කුමකින්ද මනෝ සංචේතන ආහාරයයි කියන කර්මයෙන් ඒ ත්‍රිවිධ භවය ලැබෙමින් සත්‍යෝ සංසාර ප්‍රවෘත්තිය සසරණ දැන් ඒ ඒ අපි ගනිමු කෙනෙක් ප්‍රත්‍යඥව සිටිමින් තමන් උපදවන ලද මේව සංඥා නා සංඥා යතන ධ්‍යානය නිසා එයින් නොපිරිහි කාලක්‍රියා කොට අරූප භූමීන්ගෙන් ඉහළම භූමිය වන මේව සංඥා නා සංඥා යතනෙහි උපන්නා. එහි ආවිෂය දක්වනවා මහා කල්ප 84000. ඉතින් මේ මහා කල්ප 84000ක මේ සංසාර ප්‍රවෘත්තිය සසර පැවැත්ම කුමකින්ද ගෙන දුන්නේ? නේව සංඥා නා සංඥා යතන කර්මයෙන්. කර්මය. ඒ භවය ගෙන දුන්නා. ඒ ගෙන දුන්නාට ඉතින් ඒතන නිෂ්ඨාවට නිෂ්ඨාවලද එතනින් කෙනෙක් හිතන්නට පුළුවන් එතනින් චුතවන්නේ නැtei කියලා. සමහර විටක ඒ බඳු බ්‍රහ්මයන් ඒ අදහසම වුණට ඇති කරගන්නවා වුන් හිතනවා එතන මොක්ෂයයි කියලා. බුදුරජාණන් වහන්සේ ඔවුන් මුදුතු හරිය දැක්කා. දැකලා දේශනා කළානේ. එතනින් චුත වෙලා ආපහු මෙහාට එනවා. එබැවින් මේ එන්නේ උක්ඛිතා පුඤ්ඤ තේජේන කාම රූප ගතින් ගත භවග්ගතම්පි සම්පත්තා පුනා ගච්ඡanti දුක්ගතින් පුනා ආගච්ඡanti දුක්ගතින් එතනින් චුත වෙලා එතනින් චුත වෙලා මෙහි උපදින්නේ නම් ත්‍රි හේතුක ප්‍රතිසන්ධියක් ගනිමි නමුත් ඊට පස්සේ නැවත දුර්ගතිය උපදිනවා. ඒක වළක්වන්නට පුළුවන් කමක් නැහැ කෙනෙකුට ආර්ය භාවයට පැමිණෙන තුරු. අනේ නිසා ඒ ත්‍රිවිධ භවය ගෙන දෙන බැවින් මනෝ සංචේතනාවත් ආහාර වශයෙන් විද්‍යාන භාෂා දේශනා කරා. ඒ ත්‍රිවිධ භවය ගෙන දීමට බලවත් උපකාරය බලවත් හේතුව. ඒ කියන්නේ ඒ නිසානේ කම්මා විපාකා වත්තන්ති විපාකෝ කම්ම සම්භවෝ තස්මා පුනබ්භවෝ හෝති එවං ලෝකෝ පවත්තති එහෙමනේ ලෝකේ පවතින්නේ කර්මයෙන් විපාක ගෙන දෙනවා ඉතින් මේ විපාක කර්මවල තිබෙනවා විපාක ගෙන දීමේ ශක්තිය ඒ ගෙන දෙන විපාකය දෙවදෑරු ප්‍රතිසන්දි විපාක ප්‍රවෘත්ති විපාක ඒ ප්‍රතිසන්දි විපාක පිළිබඳව ද කර්මය බලවත් හේතුව. ඊළඟට ප්‍රවෘත්ති විපාක පිළිබඳවද බලවත් හේතුවක්. ප්‍රවෘත්ති විපාකක් ගෙන දෙනවනේ. ප්‍රධාන වශයෙන් ත්‍රිවිධ භවයේ ගෙන දීලා. ඊළඟට අන්තිම ආහාරය වශයෙන් වදාළ විඥාන ආහාර. විඥාණයෙන් මොනවද කියන්නේ? දැන් ප්‍රතිසන්ධි විඥාණය. විඥාන පත්‍යා නාම රූපක්. ඒ සිතින් ගෙන දෙන්නේ විඥාන ආහාරයෙන් ගෙන දෙන්නේ මොනවද? නාමයෝය රූපයෝය කියන. ඒ වේදනාදී ස්කන්ධ තුනක් කර්මයෙන් උපදවන රූප කියන ඒ දෙක නාම රූප කියන දෙක. අපි අද එතනින් නවත්වමු. ඊට පස්සේ ආහාර පිළිබඳව තව මොනවද කියයි තුනම් කියලා ඊළඟට කියන්නට තියෙන්නේ බෝධිපාක්ෂික ධර්ම. අපි අනිත් දවසේ ඒවා කතා සබ්බේ සංඛාරා නිස්සාති යදා පඤ්ඤාය පස්සී වදින්දති විච්ඡේතනම්බෝ කියා සබ්බේ සංඛාරා නිස්සාති යදා පඤ්ඤාය පස්සී වදින්දති විච්ඡේතනම්බෝ කියා සබ්බේ ධම්මා නිස්සාති යදා පඤ්ඤාය පස්සී වදින්දති විච්ඡේතනම්බෝ කියා දුක්ඛපත්තානි දුක්ඛා භවපත්තානි භය දුක්ඛපත්තානි දුක්ඛා උපපති පානි ආපාතප්පාති කුමත්තානි වානාකානි දුක්ඛා පුඤ්ඤතං විද්වා සංකප්පං සාපනං ආපාතප්පාති කුමත්තානි වානාකානි දුක්ඛා පුඤ්ඤතං විද්වා සංකප්පං සාපනං ආකාශත්ථාපි කුමත්තානි වානාකානි දුක්ඛා පුඤ්ඤතං විද්වා භූතයන්තු වං සදං